අයිබෝවන් අයිබෝවන් ඉතින් අද අපි ටිකක් ගැඹුරට කතා කරමු නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේවදූත සූත්‍රය ගැන අනිවාර්යයෙන්ම හරිම වැදගත් සූත්‍ර දේශනාවක් ඔව් මොකද මේකෙන් අපේ අපේ කරන කියන දේවල් يعني කර්මය ඒවේ විපාක ප්‍රතිපර සහ මේ ප්‍රමාද නොවී ඉන්න එක වැදගත්කම. ඔව් ඔව්. ඒ ගැන ලොකු අදහසක් දෙනවා නේද? අපේ මූලාශ්‍ර තියෙන මේ සූත්‍රය ගැන. ඉතින් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඔව් මේ සූත්‍රයේදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා උන්වහන්සේ තමන්ගේ දිවසින් ලෝකයේ දකින විදිය. හරි අපූර්ව උපමාවක් තියෙනවා. ආ මොකක්ද එය? අර හරියට දොරටු දෙකක් තියෙන ගෙයක් වගේලු. හ්ම් හ්ම්. ගේ මැද්දේ ඉන්න හොඳට ඇස් පෙන කෙනෙක් එයා දකින්නවලු මිනිස්සු ගේ ඇතුළට එනවා. ඔව්. පිට වෙලා යනවා. ඔව්. ඒ වගේ බුදුන් වහන්සේ තමන්ගේ දිවසෙන් දකින්නවලු සත්‍යයන් කර්මයට අනුව සුගතිය උපදින හැටි දුගතිය උපදින හැටි. ඒ කියන්නේ හොඳ වැඩ කරපු අය හොඳ තැන්වල ඔව් දෙව්ලොව හරි මිනිස්ලොව හරි සැපවත් තැන්වල නරක වැඩ කරපු අය අර പ്രേත තිරිසන් එහෙමත් නැත්නම් නිරයේ වගේ දුක් විඳින තැන්වල උපදිනවා කියලා තමයි පෙන්වා දෙන්නේ සරලවම කිව්වොත්. හරි. එතකොට මේ දුගතියක යන එක ගැන කතා කරද්දී විශේෂම නිරයේ උපදින කෙනෙක් ගැන විශේෂ සිදුවීමක් මේ සූත්‍රයේ තියෙනව නේද? ඔව් ඔව්. අර යම රජ්ජුරුව ඉස්සරහට ගෙනාවම මොකද එතන වෙන්නේ? ප්‍රශ්න කරනවා වගේ දෙයක්. හරියටම හරි. යම රජ්ජුරුව ඒ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරනවා. අහනවා දේවදූතයන් පස් දෙනෙක්ව දැක්කද කියලා. ආ ඕ වර දේවදූතයෝ පස් දෙනා. අන්න ඒක තමයි මේ සූත්‍රය කියන්නේ. හරියටම හරිය. මේ දේවදූතයෝ කියුවාට මේ මොකක් හරි අద్భుත ඔව්. අමුතු කට්ටියක් නෙවෙයි නේද? නෑ නෑ අමුතු කට්ටියක් නෙවෙයි. මේ අපේ එදිනෙදා ජීවිතේ අපි දකින දේවල්, ජීවිතයේ ඇත්ත ස්වභාවය, යථාර්ථය පෙන්눔 කරන සංඥා පහක්. මොනවද පහ? පළවෙනි එකේනා තමයි අලුත ඉපදුණු අර මල මූත්‍රාවලම ගෑවිලා ඉන්න අස්සරණ පොඩි ලාදරුවෙක්. පොඩි බබෙක්. ඔව්. ඒකෙන් මතක් කරන්නේ ඉපදීමේ ස්වභාවය. අපි හැමෝම ඔහොම තමයි පටන් ගත්තේ කියන එක. හරි. දෙවෙනි එක්තන දෙවෙනි දේවදූත්‍රා තමයි හොඳට වයසට ගියපු අර ඉනනවාගෙන දත් වෙටිලා කෙස් පැහැලා සමහර වෙලට හැරමිටියක හිම වාරු කරගෙන යන්නේ අන්න ඒ වගේ වයසක කෙනෙක් මහලු කෙනෙක් ජරා ජීර්ණ වෙච්ච කෙනෙක්. ඔව්. ඒකෙන් පෙන්වන්නේ වයසට යාමේ ජරාවේ ස්වභාවය. හරි. තුන්වෙනි කෙනා තුන්වෙනි දේවදූතයා ලෙඩ වෙලා අසනීපයෙන් දුක් විඳින කෙනෙක්. සමහර විට නැගිට ගන්නවත් බැරුව අනුන්ගේ උදව් ඕන කරන කෙනෙක්. රෝගී පුද්ගලෙක්. හ්ම් ලෙඩවීමේ ස්වභාවය. ඔව්. ලෙඩවෙන එකේ ස්වභාවය. හතරවෙනිය. හතරවෙනි දේවදූතියා. කවුද? හතරවෙනියා තමයි මොකක් හරි වරදක් කරලා අහුවෙලා රජයෙන් දඬුවම් ලබන කෙනෙක්. අර චෝරෙක් වගේ. ආ අපරාධකාරයෙක්. ඔව්. විවිධ දරුණු දඬුවම් ලබන කෙනෙක්. ඒකෙන් පෙන්වන්නේ පව්කම් වල විපාක මේ ලෝකෙදි මුණත් ලැබෙන්න පුළුවන් කියන එක. හ්ම් ඒකත් ඇත්ත. පස්වෙනි කෙනා පස්වෙනි දේව දූතයා මේක ටිකක් අර මැරිලා දවස් කීපයක් ගියපු ඉදිමිලා නිල් වෙලා ටිකක් නරක වෙච්ච මලසිරුරක්. ආ මරණය. ඔව් මරණයේ ස්වභාවය. ඒක කාටවත් වළක්වන්න බෑ කියන එක. හරිම හරිම පැහැදිලි නේද? මේ අපි හැමදාම දකින අහන දේවල් නේ. ඒකනේ. ඉතින් යම රජුරෝ මේ දේවදූතයෝ ගැන අහද්දී අර නිරයට ගියේ කෙනා මොකද කියන්නේ? දැක්කේ නෑ කියලා මුලින්ම මුලින්ම කියන්නේ නෑ ස්වාමිනී මම දැක්කේ නැහැ කියලාලු. ආ. හැබැයි යම රජුරෝ විස්තර කර කර අහනකොට අර වයසක කෙනා ගැන ළඩ කෙනා ගැන අහනකොට එතකොට එයාට මතක් වෙනවා එයා කියන ඕ ස්වාමිනී දැක්කා කියලා. හ්ම් පිළිගන්නවා. පිළිගන්නවා. එතකොට තමයි යම රජුරෝ අහන්නේ හොඳයි ඔබ ওই දේවල් දැක්කා. එතකොට මමත් දවසක වයසට යනවා, මමත් ලෙඩ වෙනවා, මමත් මැරෙනවා. ඒ නිසා මම පින්දහම් කරන්න ඕන, හොඳට ජීවත් වෙන්න ඕන කියලා ඒ හිතුවේ නැත්තේ. ආ, එතකොට මොකද කියන්නේ? අන්න එතනදි තමයි අර පුද්ගලයා කියන්නේ අනේ ස්වාමිනී මට ඒක කරගන්න බැරි වුණා මම ප්‍රමාද වුණා කියලා. ප්‍රමාද වුණා. ඔව් ප්‍රමාදයේ නොසලකිල්ල ඒක තමයි මෙතන වැදගත්ම දේ. පණිවිඩ ලැබිලත් ගණන් අරගෙන නැහැ. ගණන් අරගෙන නැහැ. ඒක තමයි. එතකොට යම රජුරෝ කෙනවලු හොඳයි මේ කරපු පව් තමුන් විසින්ම කරපුවා. මේවට වන්දි ගෙවන්න වෙන්නේ තමුන්ටම තමයි. තමුන්ගේ අම්මවත්, තාත්තවත්, සහෝදර සහෝදරියෝවත්, යාළුවෝ හිතවතුන්වත් කවුරුත් නෑ. කවුරුත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝවත්, දෙවියෝවත් කවුරුත්ම මේවට වග කියන්නේ නෑ. මේක තමුන්ගේම කර්මයක්. විපාකෙත් තමුන්ගේමයි කියලා. හරිම ප්‍රබල මතක් කිරීමක් නේද ඒක? තමන්ගේ වගකීම ගැන? අනිවාර්යම පුද්ගල වගකීම ගැන තමයි කියන්නේ. ඉතින් අර කිව්වනේ ප්‍රමාද වුණා කියලා ඒ ප්‍රමාදයේ විපාකය කියන්නේ නිරේ දුක් විඳින හැටිත් මේ සූත්‍රය විස්තර වෙනවද? ඔව්. යම රජුරෝ ඒ ටික කියලා නිශ්ශබ්ද වුණාම යම පල්ලු ඇවිත් ඒ පුද්ගලයා වරගෙන ගිහින් දනුවම් දෙන හැටි විස්තර කරනවා. අර පංචවිද බන්ධනය කියලා කියන්නේ. ආ ලෝකුම්බු නිරය, මහා නිරය, අසූචි නිරය හුණුවලු නිරය, හිම්බුල් වනය, අසිපත් වනය, වේතරණී ගංග. මේ වගේ ගොඩක් දරුණු දුක් ගැන හ්ම් හිතාගන්න තමාරුයි වගේ. ඕ විස්තර තේනවා. හැබැයි මං හිතන්නේ මෙතන වැදගත්ම දේ ඒ විස්තර අහලා බය වෙන එකට වඩා ඔව් ඒකෙන් දෙන පණිවිඩය තේරුම් ගන්න එක. ඒ කියන්නේ අයහපත් දේක විපාකේ කොච්චර දරුණුද? ඒ නිසා ඒ දේ කරන්න එපා ප්‍රමාද වෙන්න එපා කියන එක. ඒ කියන්නේ බය ගැන්දීමට වඩා අප්‍රමාදී වෙන්න සිහියෙන් ඉන්න කරන මතක් කිරීමක්. පෙළඹවීමක් වගේ. හරියටම හරි. ඒක තමයි අරමුණ. බිය ගැන්වීමට වඩා අප්‍රමාදී වීමට කරන බලවත් පෙළඹවීමක්. ඒ වගේම මචර හද්දිත් හරි පුදුමිතුන් දෙයක් තමයි මේ දඬුවම් ගැන හැම කියන ඒ ගැන දන්න යම රජුරුවොත්. ඔව්. හිතනවලු අනේ මටත් මනුස්සාත්මයක් ලැබිලා මේ වගේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණු කාලෙක ඒ ධර්මය අහලා මේ දුකින් නිදහස් වෙන්න තිබෙන කොච්චර හොඳව කියලා. ඒක ඒක ඇත්තටම හරිම ගැඹුරු කාරණයක් නේද බලන්න. යම රජුරෝ පවා ඒ කියන්නේ නිරේ අධිපතියා වගේ කෙනෙක් පවා මේ දුකෙන් මිදෙන්න තියෙන මාර්ගය ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න එක කොච්චර අගය කරනවාද කියලා. ඕ ඒක ඇත්ත. ඉතින් අවසානයේදී බුදුන් වහන්සේත් මේ දේශනාව අවසන් කරද්දි කියලා මේ දේවල් උන්වහන්සේ කාගෙන්වත් අහලා දැනගත්ත දේවල් නෙවෙයි මේක තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්තු තමන් වහන්සේ විසින්ම දැකපු සත්‍යයක් කියලා ඒකත් වැදගත් ඒ කියන්නේ අනුන්ගෙන් අහලා නෙවෙයි තමන්ගේම අත්දැකීමෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තු දෙයක් කියන එක ඔව් ඒක අවධාරණය කරනවා ඊට පස්සේ අර අන්තිම ගාථාවලින් කියවෙන්නේ ඔව් මේ දේවදූතයන්ගෙන් සිහිය ලැබුවත් කවුරු හරි ප්‍රමාද වෙනවනම් නොසැලකිලිමත් වෙනවා නම් එයාලා දීර්ඝ කාලයක් දුක් විඳිනවා කියලත්. හැබැයි සත්පුරුෂයෝ ඒ කියන්නේ නුවණ තියන අය මේ ආර්ය ධර්ම තුල අප්‍රමාදීව උපාදානයන්ගෙන් මිදිලා ඇලීම් ගැටීම් වලින් මිදිලා සියලු දුක් නැති කරලා නිවි සැනසෙනවා කියලා දේශනා කරනවා. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් මේ නේවදූත සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකක් කියලාද හිතෙන්නේ? හ්ම් ප්‍රධානම පණිවිඩ තමයි මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය. අර කිව්වා ඉපදීම, වයසට යන එක, ලෙඩ වෙන්න එක, මැරෙන එක. ඒ වගේම තමන් කරන දේවල විපාක ලැබෙන එක. මේ කියන දේවදූතයෝ ඔව් මේ සංඥා අපි හැමදාම දකිනවා. අපි වටේ පිටේ තියෙනවා. ඇත්ත. ඉතින් මේවා දැක දැකත් නිකන් ඉන්නේ නැතුව ප්‍රමාද වෙන්නේ නැතුව පව් වැඩවලින් අයින් වෙලා පුළුවන් තරම් කුසල් දහම් කරගෙන සිහියෙන් අප්‍රමාදීව ජීවත් වෙන්න කියන එක තමයි වැදගත්ම පණිවිඩය. හරියටම හරි මේ දේවදූතයෝ කියන්නේ අර කිව්වා වගේ පොතක ඉන්න කතා චරිත නෙවෙයි. නෑ නෑ අපේ ජීවිතවලම කොටසක්. හැමදාම අපි අතර ඉන්නවා. ඔව්. අපි ජීවිතේම කොටස ඒවා. ඒවා හඳුනාගන්න එක, ඒ ගැන සිහියෙන් ඉන්න එක, ඒක තමයි යහපත් ජීවිතයකටත් අන්තිමට සසර දුකෙන් මිදෙන්නත් තියෙන පාර. ඇත්තටම සිතා බලන්න ඕන කාරණයක් තමයි අපේ මේ දිනෙදා ජීවිතේ දුවන දිවිල්ලේ මේ කියන දේවදූතයන්ම මේ යථාර්ථයන්ම අපි කොච්චර දුරක ඇත්තටම දකිනවද? ඒ කියන්නේ නිකන් හැට පේනවට වඩා. ඔව් ඔව්. හිතට ගන්නවද හිතට ගන්නවද ඒ ගැන ඇත්තටම හිතනවද ඒ හිතන එක ඒ දකින එක අපේ තීරණවලට අපි කරන කියන දේවල් වලට කොයිතරම් බලපානවද ඒක තමයි ඒක තමයි ඇත්තටම හිතන්න ඕන දේ ඒ සිහිය තියෙනවනම් ප්‍රමාද වෙන්නේ නැහැ නේද ඔව් ඒක තමයි කාරණේ හරිම වටිනා සාකච්ඡාවක් එමයි